පින්නතුනේ මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සඳහන් වන මහා දුක්ඛ කන්ද සූත්‍රය. සමහර විට පින්නතුල අහලා තියෙන්න පුළුවන්. මහා දුක්ඛඛන්ද කියලා කිව්වහම හිතට දැනෙන්නේ මොකද්ද? මහා දුක් ගොඩක් කියන එක. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. වික්ෂුන් වහන්සේලා පිරිසක් පින්ඩපාති වැඩියා. උන්වහන්සේලා හිතුවට වඩා ඉක්මනට පින්ඩපාතේ ලැබුණා. පින්ඩපාතේ ලබාගෙන නැවතත් දෙව්රම් විහාරයට වඩින ගමන් දානේ වළඳන්නත් වෙලාව තියෙන නිසා මේ භික්ෂුන් වහන්සේලාට හිතුණා අතරමඟ තිබුණා පරිබ්‍රාජක අසපුවක්. හිතුණා මේ පරිබ්‍රාජක ආරාමයට පොඩ්ඩක් ගොඩ වුණා නම් හොඳයි කියලා. එහෙම හිතලා මේ ස්වාමීන් වහන්සේලා කොහොම මේ පරිබ්‍රාජක අසපුවට ගියා. ඒ වෙලාවේ මේ පරිබ්‍රාජකවරු බොහෝම සතුටු වුණා. සතුටු වුණේ හැබැයි සත්භාවයෙන්ම නම් නෙවෙයි. සතුටු වුණේ ඒ වෙනකොට සවැත් නුවර හිටියා ජනතාව කෝටි 7ක්. කෝටි 7න් පින්නතුනේ කෝටි 5ක්ම මාර්ගඵලලාභී. ඉතින් සවැත් නුවර නගරේ කොහොම තියෙන්නේ නැද්ද නේද? කෝටි 7ක් ජනතාවගෙන් කෝටි 5ක්ම මොනවා හරි මාර්ගඵලයකටපත් වෙලා හිටියේ. ඉතුරු කෝටි දෙකෙනු බොහෝ දෙනෙක් හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තිබුණේ. අන්න ඒ නිසා මේ අයට විසුන් වහන්සේලාගේ පැමිණීමට සතුටු වෙන්න සිද්ධ වුණා. ඉතින් මේ පරිත්‍රාජකයෝ කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ වැඩේ බණ කියන එක. ඒක අපිත් පිළිගන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ নিরතුරුවම බණ කිව්වා. ධර්ම දේශනා කළා. ඉතින් මේ පරිත්‍රාජකයෝ කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ වැඩේ බණ කියන එක. අපිත් බණ කියනවා. ඒ වගේම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ කාමය අවබෝධ කරන විදිහට දකින්න කියලා නිතරම කියනවා. ඉතින් අපි කියන්නේ තේ ටිකමයි. අපි කියන්නේ කාමය අවබෝධ කළ යුතුයි කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ රූපය අවබෝධ කරන විදියට දකින්න කියලා කියනවා. ඉතින් අපි කියන්නේ ඒ ටිකමයි. අපි කියන්නේ රූපය අවබෝධ කළ යුතුයි කියලා. ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ වේදනාව අවබෝධ කරන විදියට දකින්න කියලා කියනවා. ඉතින් අපි කියන්නේ ඒ ටිකමයි. එහෙනම් ඉතින් අපි දෙපක්ෂයේම එකයිනේ කිව්වා. අද වගේ අද පින්නතුනේ වගේ අධ්‍යක්ෂකම අපිට තියෙනවා. සමහර ආගම්වල අය අපිට හම්බුනහම කියනවා ඉතින් කොයි ආගමෙත් කියන්නේ හොඳින් ඉන්න කියලානේ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. ඉතින් අන්න ඒ වගේ කතාවක් තමයි මේ කිව්වේ. ඉතින් මේ නොවැරදි බිත්තුන් වහන්සේලා මේක ප්‍රතික්ෂේප කරේ නැහැ. හැබැයි පිළිගත්තෙත් නැහැ. පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව දෙව්රම් විහාරයට වැඩම කරලා දානෙහිම වළඳලා සන්ධ්‍යා කාලේ බුදුරජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපයට වැඩිහාම මේ වික්ෂුන් වහන්සේලා මේ කතාව භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි අද පින්නපාති ගිහිල්ලා එනකොට මෙහෙම අර මග කියන ආරාමයට අපි ටිකක් ගොඩ වුණා. ඒකේ ඉන්න පරිබ්‍රාජකයෝ කියනවා මේ කාමය, රූපය, වේදනාව අවබෝධ කරන විදිහට තථාගතයන් වහන්සේ දකින්න කියලා කියනවා. ඒ අයත් ඒ ටිකම කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම කියනවා නම් කොච්චර දෙයක්ද? එහෙම කියනවා නම් හොඳයි. හැබැයි මහණෙනි මේ කාම රූප වේදනාවන්ගේ ස්වභාවයේ හරියටම දන්නේ තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා වික්ෂුන් වහන්සේලාට කියනවා ඔවගේ ප්‍රකාශයක් කරපු වෙලාවට පෙරලා මෙන්න මේ මහන්න ඕන කියනවා. කොහොමද? මේ කාමේ ආස්වාදේ මොකද්ද? දෙගොල්ලෝ කියනවනේ අවබෝධ කරන විදිහට දකිනවා කියලා. එහෙමනම් මේ කාමයේ ආස්වාදයේ මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණයේ මොකද්ද? ඒ වගේම රූපේ ආස්වාදයේ මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණයේ මොකද්ද? වේදනාවේ ආස්වාදයේ මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණය මොකද්ද කියලා අහන්න කියනවා. එහෙමනම් අද මේ ධර්ම දේශනාව තුළින් අපි කියලා දෙන්නේ කාම රූප වේදනාවන්ගේ ආස්වාද ආදීනව නිස්සරණ කියන මෙන්න මේ කාරණා තුන. හැමෝටම තේරෙන විදිහට මේ දේශනාව අපි කියලා දෙනවා. එහෙනම් මුලින්ම අපි තේරුම් ගන්න ඕන මොකද්ද කාමය කියන්නේ කියලා. මොකද්ද කාමය කියන්නේ? මේ වෙලාවේ හැටියට අපි හිතාගමු කාමය කියලා කියන්නේ කැමැත්ත. මොකද්ද කාමය කියලා කියන්නේ? කැමැත්ත. එහෙමනම් මේ කාමේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැද්ද මේකේ? තියෙනවා. ආස්වාදයක් නැත්තම් ඉතින් මිනිස්සු මෙච්චර දඟලන්නේ නැහැ නේද? මේකේ ආස්වාදය තියෙනවා. හැබැයි ආස්වාදයේ අබෑටයක් නම් ආදීනවේ මහා මෙර පර්වතයක් තරම්. දැන් මේ දේශනාව අහගෙන යනකොට ඒක හොඳට ඉන්නතරට තේරෙයි. එහෙනම් අපි මුලින්ම තේරුම් ගමුකෝ කාමයේ ආස්වාදය මොකක්ද කියලා. මොකක්ද ආස්වාදය? ආස්වාදය තමයි ඇහෙන් දෙකිය යුතු. කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් ඒක කාමයේ ආස්වාදේ අපි ලක්ෂණ රූපයක් දැක්කහම ඒක ඉතින් ඇහැට ප්‍රියයි නේද ඕක තමයි ආස්වාදේ ඊළඟට කනෙන් ඇසිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි ශබ්දයක් වෙනවා නම් ඒක කාමේ ආස්වාදය. නාසයෙන් ආග්‍රහණය කළ යුතු කැමැත්ත ඇති වෙන ප්‍රියපදවන කෙලෙස් හටගන්න යම් කිසි සුවඳක් තියෙනවා නම් ඒක කාමේ ආස්වාදය. දිවෙන් විදියතු කැමැත්ත ඇති වෙන ප්‍රියපදවන කෙලෙස් හටගන්න යම් කිසි රසයක් තියෙනවා නම් ඒක කාමේ ආස්වාදය. කයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි පහසක් තියෙනවා නම් ඒක කාමේ ආස්වාදය. එන ආස්වාදේ තේරෙනවා. මේ ඉන්ද්‍රයන්ට ගන්න බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ තමයි කාමේ ආස්වාදය. ආදීනව මොකක්ද? ආදීන වේ ගත්තොත් පින්නතුනේ අපිට එළි වෙනකන් කියලාවත් ඉවර කරන්න බෑ. දැන් අපි බලමුකෝ පුංචි කාලේ ඉඳලා සාමාන්‍ය වෙලේ බහ තේරෙන වයස ඉඳලා ගත්තොත් බහ තේරෙන වයස එනකොට අපේ අම්මලා අපිට ගිහින් දාන්නේ ඉස්සෙල්ලා මොකටද? නතුරු පාසලට. ඇයි නතුරු පාසලට අපිව ගිහින් දාන්නේ? අපේ අනාගතේ හදන්න මූලික අධ්‍යාපනය ලබා ගන්න. කොටින්ම අපට අනාගතේ සැප දෙන්න තමයි අම්මලා හිම කරන්නේ. සැප දෙනවා කියලා කියන්නේ හොඳට රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ ලබා දෙන්න තමයි වැඩේ කරන්නේ. සමහර පුංචි දරුවෝ ඉන්නවා ලදරු පාසල් යන්න හරි අකමැති. හැබැයි අඬා අඬා හරි ගිහින් දානවා. ඔය ඇලීමක් සින්නතුනේ කාමයේ ආදීනවයක් තමයි. ඊළඟට ඔය ඉස්කෝලේ කඩවත පැත්තේ මහත්තයෙක් මට කිව්වා එයා පුතාට හම්බෙලා තියෙනවා කොළඹ ජනප්‍රිය පාසලක්. ඉතින් මේ ළමයා ඉස්කෝලේට වෙලාවට ගේන්න මේ තාත්තා මේ ළමයා උදේ 4ට හැරවනවා. ඇහැරවල ඉතින් කොමඩ් එකකින් ගිහලා ඉඳපුවාම ආයේ මේ මහත්යා කියලා බලනකොට ළමයා නිදි. ඔන්න කාමේ ආදීනව. ඊළඟට බලන්න ඕන අධ්‍යාපනය. ඉස්කෝලේ යනකොට සමහර දරුවෝ මේ ඕන තරම් ඉන්නවා. උදේ 6ට පාසල් නැඳුම ඇඳහම ඔක ගලවන්නේ සමහර රෑ 9ට විතර. ඉතින් පින්නතුනි මේවා කාමයන්ගේ ආදීනව නෙවෙයිද? ආදීනව තමයි. අපි දැනගන්න එපා හිමු කියනවා නෙවෙයි. ඇත්තටම හිතලා බැලුවොත් පුංචි සැපයක් වෙනුවෙන් කරන මහා පරිශ්‍රමයක්. ඊළඟට පින්නතුනි බලන්න ඉගෙන ගන්න කාලේ නිදි වරාගෙන කණක් හදනවා. නිදි වරාගෙන පාඩම් කරනවා. විභාග කාලෙට ඉතින් අම්මා තාත්තගේවත් මූණ දිහා බලන්නේ නැහැ ළමයි ඒ තරම් පීඩනේ. ඉතින් මේ කොහොම කාමයන්ගේ ආදීනව. අපි මේක දිගට දිගින් දිගට කියන්න අවශ්‍ය නැහැ. අපි හිතමු මේ ඔක්කොම කරලා රැකියාවක් ලබා ගන්නයි කියලා. රැකියාවක් ලබා ගත්තාම ප්‍රශ්නේ ඉවරද? නෑ. රැකියාවල ඉතින් මොල් කාලේ කැපී කෙටිලි නේද? එහෙම නැති වුණා. හිතන්න උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා. ඔබ දවසක්ද දෙකක්ද තුනක්ද අවුරුදු 20ක් 25ක් 30ක් එකම චක්‍රේ කරකිනකොට ඔබ දුකක් නෙවෙයිද? පින්නතුන් හිතන කෙනෙකුට නම් මහා ආදීනවයක්. දැන් බලන්න අපිට පේනවා උදේ කාලේ බස් වල මිනිස්සු තෙරපි තෙරපි වැඩට යනවා. ආය හවස් වෙනකොට මිනිස්සු ඒ විදිහටම කෙරෙති කෙරෙති ගෙවල් වලට එනවා. ඉතින් මොනවා හරි දාගෙන කනවා, හොරෙන් දා ගන්නවා ආය හතරට ඇරිලා මොනවා හරි හදාගෙන ආය වැඩට යනවා. එතකොට බලන්න පින්නතුන මේක අවුරුදු 20ක් 30ක් යනවා කියන්නේ දුකක් නෙවෙයි. දුක කාමයන්ගේ ආදීනව. අපි එක උදාහරණයක් ගමු. දැන් අපේ රජ රට ගෝපියෝ ගෝවිතැන් කරනවා. ඒත් ඉතින් අවකාශට කොටනවා. කොටලා කොටලා පොළොව හදා ගන්නවා. පොළොව හදාගෙන ඒත් තුනම් සම්ලි නැහැ. වටේටම ණය වෙනවා. ණය වෙලා ඇට පොහොර බීජ ලබා ගන්නවා. ලබාගෙන ගොවිතැන් කරනවා. නොසිතූ විදියට නියඟයක් අල්ලනවා. ඔක්කොම ඉවරයි. ගෝවියා වසපොනවා මෙන්න කාමේ ආදීනව කැමැත්තේ ආදීනව ඊළඟට පින්න තුන එහෙම නැත්නම් ගම් වතුරක් එනවා ඔක්කොම ඉවරයි එහෙම නැත්නම් මිලක් ලැබෙන්නේ ඒකට බලන්න මේ කාමේ ආදීනව බලන්න පින්නතුනේ කාමය නිසා මොනතරම් රජවරු රජවරු ගහ ගන්නවද දැන් පහුගිය කාලේ අපේ රටේ ඔය ඇත්ත රඳුනාන නේද? ඒ ඇත්ත රඳුනේ අපිට තියෙන ආදරයකටද? නෑ කැමැත්ත නිසා. කැමැත්ත නිසා නේද? කැමැත්ත නිසා. ඒක බලන්න මේ කාමයේ තියෙන ආදීන. ඊළඟට අම්මා කෙනෙක් දරුවන්ට කොච්චර ආදරේද? නමුත් ඉන්නතදී මේ කාමය කියන එක ඒ අම්මාට දරු කැක්කුම නැති කරන දෙයක් මේ කාමය. සමහර අම්මලා මටම කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි පුතා මම මැරුණයි කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අපි අහන වැඩි වැඩි වෙනම හිතන්නේ. කින්නතුනේ විමසලා බලන්න එක්ක ගියා එක්ක ඉඩමක් එක්ක සල්ලි. ඔන්න බලන්න කාමයන්ගේ ආදීනව. දැන් බලන්න අදාසත් රජු අජාසත් රජු ගැන කියනකොට අපිට කෙලින්ම මතක් වෙන්නේ තාත්තා මරපු පුතා. ආනන්තරේ පාප කර්මයක් කරගත්ත කෙනෙක්. හැබැයි අජාසත් රජු කින්නතුනි පසු කාලේ ධර්මයට හොඳට ආවා. කොච්චර ධර්මයට ආවද කිව්වොත් බුදුරජාණන් වහන්සේගෙන් තානාන්තරේ කුච්ච වුණා. තානාන්තරේ තමයි මගේ ගිහි ශ්‍රාවකයන් අතුරෙන් සද්ධාව වැඩිම සුහුදු ශ්‍රාවකයන් අතුරෙන් සද්ධාව වැඩිම ශ්‍රාවකයා තමයි අජාසත් රජු. අජාසත් රජු පැය පහක් බණ ඇහුවා. කවදාකවත් අත් දෙක පහළට දාගෙන බණ අහන්නේ නැහැ කියනවා. වැඩ වෙන බණ අහන්නේ තරම් සද්ධාවක් තිබුණා. අදාහත්ත රජුව තමයි පළවෙනි සංගායනාවට ප්‍රධාන දායකත්වයේ දැරුවේ. කාගෙන්වත් කිසිම දෙයක් කරන්නේ නැහැ. සුදුම විදිහේ මණ්ඩපයක් හදලා විශාල ධනයක් වේදම් කරලා සම්පූර්ණ දායකත්වයේ දැරුවා අදාහත්ත රජුව. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණ අහනවා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාමාන්‍ය ඵල සූත්‍රය. දීඝනිකායේ සඳහන් ලක්ෂණ සූත්‍රයක්. රාජ්‍යරු වැඳගෙන බණ අහගෙන ඉන්නවා. ධර්ම දේශනාව අවසානයේ රාජ්‍යරු හිත සතින් නැගිටලා ගියා. ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබුවේ නෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට වදාारण මහණෙනි තාප්ත මරලා ආනන්තරේ පාප කර්මයේ කරගත්තේ නැත්නම් අද අනාසත්ත රජුරු නැගිටින්නේ මාර්ගඵලලාභී බවට පත් වෙනවා. නමුත් කින්නතුනේ දැන් මේ බණ කියන වෙලාවේ අදාසත් රජු කොහෙද ඉන්නේ? ලෝකෝ නිරේතු දෙනවා. මෙන්න කාමයන්ගේ ආදීනව ලැබෙන්න තිබිච්ච රජකම ගැන හදිස්සි වෙලා තාත්තා මරලා මේ වෙනකොටත් ලෝකුමුදු හේතුම් කරනවා. මෙන්න කාමයන්ගේ ආදීනව. ඊළඟට බලන්න දේවදත්ත ස්වාමීන් වහන්සේ අපි තරහටත් එක්ක දේවදත්තයා කියලා කියනවා නේද? හැබැයි එහෙම කියන්න සුදුසුත් නෑ බලපුවාම. දේවදත්ත හාමුදුරුවෝ හොඳට මහානදම් කෙරුවා. හොඳට මහානකම් කරේ නැත්නම් කොහොමද පංචාවිඥාත්ත සමාපatti පුදවන්නේ. දේවදත්ත හාමුදුරන්ට අවිඥා තිබුණ උඩින් පවා යන්න පුළුවන්. හැබැයි පසු කාලේ මොකද වුනේ? බුද්ධත්වයට කාමයට වුණා. බුද්ධත්වයේ බලෙන් ගහලා ගන්න හේතුවක්. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේට විනාශ කරන්නට ගල් පෙරළුවා එනිසාම ලෝහිත උපාදක මහා අනන්තරේ පාප කර්මෙ සිද්ධ කරගත්තා. සංඝයා වේද බින්න කළ සංඝ වේදේ කියන ආනන්තරේ පාප කර්මයන් සිද්ධ කරගත්තා. පින්නතුනි මම මේ බණ කියන වෙලාවේ දේවදත්ත හාමුදුරුව අවීචි මහා නරකයේ ගිලිවනවා. මේ වෙලාවෙත් එහෙමයි. බලන්න කාමයන්ගේ තියෙන ආදීනව කැමැත්තේ තියෙන ආදීනව. දැන් බලන්න දැන් මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවානේ. ඒ කවුද? කකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම. ඊළඟට පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඇයි මේ කල්පයට භද්‍ර කල්පය කියන්නේ? මද්ද්‍ර කියන වචනේ තේරුම සොඳුරු කියන එක. සොඳුරු කල්පය කියලා කියන්නේ වැඩිපුරම බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කල්පය තමයි මේ කල්පය. අනිත් කල්පවල බුදුරු දෙන්නයි එක නමයි. කල්ප කෝටි සතසාංශ ගානක් බුදුරු පහළ වෙන්නේ නැති කාලය තියෙනවා. එහෙනම් දැන් මේ කාලවකවානුව කොච්චර වටිනවද නේද? එතකොට දැන් අපේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000යි ලෝකේ පවතින්නේ. ඒකම දැන් අවුරුදු 2500 ගාණක් පහු කරලා ඉවරයි. තව 2400 ගාණක් තමයි තියෙන්නේ. සමහර අය හිතාගෙන ඉන්නවා මේ 2400 ගාණ ගිහිල්ලා ටික කාලයක් යනකොට මෛත්‍රී බුද්ධ ශාසනය ඇති වෙනවා කියලා. එහෙම ඇති වෙන්නේ නැහැ. දැන් මේ මිනිස්සුන්ගේ ආයුෂ තියෙනවානේ. මේ ආයුෂ පින්නතුනේ එන්න එන්න පිරෙනවා. දැන් අපේ ආච්චිලාට කියලාට තිබිච්ච ආයුෂ මේ පුංචි දරුවන්ට කියනවා. නෑ. ඊට වඩා ටික ටික අඩු වෙනවා. ඒ අඩු වෙන්න හේතුව තමයි අපේ කෙලෙස් වැඩි වෙනවා. දැන් මේ අම්මලාගේ තරුණ කාලයේ වගේද දැන් තරුණ කාලේ ළමයි වෙනස් වෙනා නේද? පස්සේ මොකද ඒකට කරන්න දෙයක් නැහැ. ඒක තමයි කෙලෙස් වැඩි වෙනවා. එතකොට පිළිතුරු කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ ආයුෂ අඩු වෙනවා. ඉතින් අපේ මේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ටත් 5ට බහිනවා. ඒත් අවුරුදු 10 වෙනකොට පින්නතුලි කතාද බඳලා ළමයි හදලා ආච්චිලා කියලා වෙලක් ඉවරයි. ඒතර ඒ කාලේ වෙනකොට ලෝකේ පුදුම විදිහට රාගයෙන් ඉස්සත් වෙලා තියෙනවා. ද්වේෂයෙන් බරිත වෙලා කියන්නේ. ඒ කාලේ නිතරම කලකෝලාලාට ගන්නවා යුද්ධ අට ගන්නවා. ඒ ලෝකේ මහා විනාශයක් වෙලා මුළු ලෝකේම සුන්නත්තුරි වෙලා යනවා. නැති වෙලා යනවා. ඉතින් නැති වෙලා ගිහලා කාලාන්තරයක් ගිහිල්ලා ඔන්න නැවත බ්‍රහ්ම ලෝකවලින් ආදි කාලික මිනිස්සු ඇවිල්ලා මේ මනුලෝ ආරම්භ වෙනවා. මම මේ කියන්නේ මේ අටුවාවල තියෙන කතාවක් එහෙම නෙවෙයි. මම මේ කියන්නේ බුද්ධ වචනේ. අග්ගඤ්ඤ සූත්‍රයේ මේක පැහැදිලිවම තියෙනවා. එතකොට පින්නතොනි මේ ආදි කාලික මිනිස්සු ලෝකේ පහළ වෙනවා. ඒ ඇත්තන්ගේ ආංශ අසංකේයයි. සංඛ්‍යාවක් කරන්න බෑ. ඒ නැත්නම් ආහාර ගන්න මුල් කාලේ ප්‍රීති ආහාරය කරගෙන ජීවත් වෙන්නේ. ඒක අසංකේයයි කියලා කොහොම සංඛ්‍යාවක් නැහැ. හැබැයි අටුවාවල ඔබට සංඛ්‍යාවක් දෙනවා 1.140ක් වගේ ඉලක්කය. අපි පාවිච්චි කරන්නේ 1.5 නැත්නම් 10 උඩරිම නේද? දැන් මේ ඉලක්කම කීයද? 1.140ක්. දැන් බලන්න අපේ ආයශ නගින නැගිල්ල නේද? ඉතින් ඒ කාලයේ පින්නතොනි ක්‍රමානුකූලව ඊළඟට මේ පොළවේ ඇති වෙන තතු මදුරු වගේ බටරක වගේ දෙයක්. ඒකට කියන පප්පටක ඕජාව කියලා. ඇඟිල්ලෙන් පොඩ්ඩක් කරන් දිවේ ගාගත්තා ඇති. කාලයක් ගිහලා ඊටාව ප්‍රණීත වැල් වර්ගයක් හට ගන්නවා. ඒකට කියන බදාලතාවල් කියලා. ඊළඟට තුනේ තව කාලයක් කියලා ඇල් පහල හට ගන්න. ওই විදිහට තමයි මේක විකාශනය වෙමින් එන්නේ. ඒ කාලේ මිනිස්සුන්ට කෙලස් අඩු නිසා ආයුෂ දෙවිහින්නේ හරියම අඩුයි. අපි හිතමුකෝ දැන් අපිට තේරෙන ලක්ෂමක් හැටියට මේ ආයුෂ බොහෝම හිමීට පිරිහිලා පිරිහිලා කෝටි ලක්ෂයට ආයුෂ අඩු වෙනවා. කියලාද කෝටි ලක්ෂයට ඊළඟට පින්නතුනි මේක කෝටි 18ක් බහිනවා. හැබැයි ඒකට කාලයක් යනවා. ඊළඟට කෝටි 100ට බහිනවා. ඊළඟට කෝටියට බහිනවා. ඊළඟට ලක්ෂ ගණන් වලට ක්‍රමානුකූලව බහිනවා. ඊළඟට ඔන්න දහස් ගණන් වලට බහිනවා. අවුරුදු 80000 වෙනකොට ඔන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 80000ක් මේ ලෝකේ වැඩ ඉන්නවා. උන්වහන්සේ අසංකේයයක් සත්‍යයන් මේ සතර කතරින් විතර කරනවා. විතර කළා උන්වහන්සේ කිරණවන් පානවා. ඒ කිරණවන් පාලක් වෙනතුනි කාලයක් යනකම් දේවදත්ත හාමුදුරුව අවීචී. ඔන්න බලන්න කරන කලට පව මිහිරිය මිහිසි. හැබැයි දින්න ගියාම තමයි වැඩේ තියෙන්නේ. එහෙමනම් දැන් ඔය ටික ප්‍රමාණවත් කාමේ ආදීනව තේරුම් ගන්න. ආස්වාදයේ දන්නවා ආදීනවේ දන්නවා කාමයේ නිස්සරණය මොකක්ද? නිස්සරණය තමයි කාමයට තියෙන කැමැත්ත අතහැරියානම් ප්‍රශ්නේ ඉවරයි. හැබැයි ඉතින් වචන දෙකෙන් කැමැත්ත අතහැරියානම් ඉවරයි කියුවට කැමැත්ත අතහරින්න තමයි ටිකක් අමාරු. ඒකට වැඩ පිළිවෙලක් තියෙනවා. මම මේ දේශනාව අවසානයේ එක පින්නතුරට කියලා දෙන්නම්. එතකොට දැන් මේක දන්නවා කාම ආස්වාදය දන්නවා ආදීන වේ දන්නවා නිස්සරණය දන්නවා. දැන් මේ හැම කෙනෙක්ම සුදු සපතක් වෙනුවෙන් කොච්චර දුක් විඳිනවාද කියලා තමන්ම කල්පනා කරලා බලන්න. ඊළඟට වෙනතුන රූපේ ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා නිස්සාරණයක් තියෙනවා රූපේ ආස්වාදේ මොකක්ද රූපේ ආස්වාදේ තමයි අවුරුදු 15 ඉතර ඉඳලා අවුරුදු 25 30 කියනකො අවුරුදු 30 දක්වා විතර කාලේ ඔන්න ආස්වාදේ ඒ කාලෙට ගිනාව ලක්ෂණයි කුණ්ඩේ ලක්ෂණයි මුහුණ ලක්ෂණයි ඇඳුම් පිළිපැනදුම් බොහොම පිළිවෙලයි. එයත් එක්ක කවුරුත් කතා කරන්න කැමති. ඒක තමයි ඉතින් ආස්වාද කාලය. ආදීන වේ මොකද්ද? ආදීන වේ ඒ ලක්ෂණ රූපේම කොණ්ඩෙ ඉදෙන්න පටන් ගන්නවා. ඔන්න ආදීනව. ඒ ලක්ෂණ රූපේම හැමරලි වෙතෙන්න පටන් ගන්නවා. ඒ ලක්ෂණ රූපේටම ධනි සමාරුව හැදෙනවා. ඒ ලක්ෂණ රූපයට පිළිතුරු බෙහෙත් අහුරක් බොණ්ඩ වෙනවා. මෙන්න ආදීනව. මේකට මහා කාලයක් නෑ ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. ජීවිතයේ පින්නතුනේ අවුරුදු 40. අවුරුදු 40 කියලා කියන කන්දක් උඩට නැග්ගා වගේ. ඊළඟට ඉතින් 42 42 43 කියලා කියන්නේ අර කන්දෙන් බහිනවා වගේ. මේ ජීවිතයේ ස්වභාවය මෙහෙමයි. එතකොට බලන්න දැන් මේ රූපය ආදීනව කොච්චර තියෙනවද? ඊළඟට මේ රූපයට කන ඇහෙන්නේ නැතුව යනවා. ඇස් පේන්නේ නැතුව යනවා. හරියට කෑමක් කන්න බෑ. ඊළඟට අඩි 10ක් යා ගන්න බෑ. ලෝකෝම රූපේ ආදීනව. අන්තිමට පින්නතර හොඳ තුන් වයසට යනවා. ඊළඟට තව හැරමිට්ටක් ගන්න සිද්ධ වෙනවා. දැන් බලන්න ලක්ෂණ වයෝවරු ධම්මලා මම දැකලා තියෙනවා ලක්ෂණයි කියලා කිව්වේ සිරියාවන් ධම්මලා එම කොයි අම්මට වුණත් තාත්තට වුණත් තින්දතුනි ඊළඟට හැරමිට්ටක් ගන්න වෙනවා ඒගොල්ලෝ තරුණ කාලේ බොහොම සුන්දරව ගත කළා මම ගොඩාක් දැකලා තියෙනවා සමහර අම්මලා තාත්තලා පිටුවර වාඩි වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලා වදිනකොට යත්තට නැගිටින්න හිතයි. අර හැරෙන්නට වෙර තීර නැගිටිනවා මෙවුලනවා මෑත්තෝ. බලන්න රූපේ තියෙන ආදීනව. ඊළඟට හොඳට ඕම වයසට යනවා වයසට ගිහිල්ලා නාකි වෙලා මරණයටපත් වෙනවා මෙන්න රූපේ ආදීනව ඊළඟට මේක මැරිලා ගියාට පස්සේ වැළලුවේ පිලිස්සුවේ නැත්නම් දවස් දෙකක් යනකොට මේක ඉඳ වෙනවා. ඕජස් ගලන්න පටන් ගන්නවා. ඊළඟට වෙන තුනේ බල්ලු බලල්ලු මේකට කට ගහනවා. ඊළඟට මස් කෑලි පැත්තක, නහර වැල් පැත්තක, ඇට කෑලි පැත්තක මෙන්න රූපේ ආදීනම. අපිට පළතොරදු විදියට කෙනෙක් වරුණාම අපි ලක්ෂණ පෙට්ටියක සතක් සෝලා ආදානාගාරයට ගෙනියනවා. එතනින් නයි කියන හෙට උදේට එන්න කියන මුක්තියකුත් අරගෙන. මොකටද? අලුත් දෙගෙන යන්න මෙන්න රූපේ ආදීනව. අපි සාමාන්‍යයෙන් මේ රූපේ ආදීනව දකිනවද? ගොඩාක් අය මේ රූපේ ආදීනව දකින්නේ නෑ. ආස්වාදයේ විතරමයි දකින්නේ. ලෝචක් මම අපේ භාවනා මධ්‍යස්ථානයේ මගේ පුංචි විචාරා කියන පුංචි ආසනයක්. මේක වාඩි වෙලා මම මහත් එක්ක කතා කර කර ඉන්නවා. ස්ථානයට වාහනයක් ආවා. ඉතින් මේ වාහනේ පිටිපස්සේ සීට් එකේ මම දැක්ක බොහෝම වයෝර ධම්ම කෙනෙක් බැස්සුවා. හරිම වයසයි. මේ දරුවෝ මේ අම්මා එක්කන් ආවේ අම්මගේ අතින් පරිස්කාර පූජා කරන්න. මොකද ඒගොල්ලෝ හිතුවා අම්මගේ මේ අවසාන කාලය. ඒ ඇත්තටම බොහොම අමාරුයි මේ අම්මා එක් කරගෙන ආවා. ඉතින් මම අර කතාව නවත්තලා අර අම්මට ඉන්න අපහසු නිසා මම ඒ අම්මව පිළිගත්තා. හිනා වෙලා එන්න කියලා පිළිගත්තා. ඒ වෙලාවේ දරුවෝ කියවනේ ස්වාමීන් වහන්සේ අපේ අම්මගේ අතින් පිරිකර පූජා කරවන්න යටි එක්කන් ආවේදී අර පිළිකර අපට දුන්නාම අල්ලගන්න බෑ. අවුරුදු 90ක්වත් ඇති. මේ අම්මා යාන්තම් මේ පිළිකර අල්ලගෙන මට පූජා කළා. බොහොම සිනාවක්. සුදුම සිනාවකින් තමයි මේ අම්මා මේක පූජා කරේ. පූජා කරන මේ අම්මා කරපු තින්කම් දෙක තුනකුත් මට කිව්වා. ඉතින් මම ආශිර්වාද කළා. ඒ අම්මට ඒ අම්මටින් පිරිකර පූජා කරලා මම ආශිර්වාද කළාට පස්සේ අම්මා යන්න ගියා. දරුවෙක් කරගෙන ගියා. ඉතින් මේ අම්මා සිරියාවන්ත අම්මා කෙනෙක්. ඒ සමහර ආච්චිලා ඉන්නේ හරි සිරියාවන්ත කොච්චර වයස වුණා මූලේ මොකද්ද සිරියාවක් තියෙනවා. අන්න ඒ වගේ ආච්චි කෙනෙක්. දැන් දැන් මං ළඟ මහත්ෙක් හිටියන්නේ. මේ මහත්යා මට කියනවා අර අම්මා ගියාට පස්සේ හරි චිරියාවන්ත ජීවන්ත අම්මා කෙනෙක් නේද ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මමත් ඔළුව වනලා ඒක අනුමත කළා. තව ටිකක් වෙලා ගියාට පස්සේ මේ මහත්තයා මට කියනවා මේ අම්මා තරුණ කාලේ කොහොම ඉන්න ඇද්ද කියලා. බලන්න පිළිතුරේ ආස්වාදයේ දකින්න ඕන වුණාම අර නාකේ රූපෙ දිහා බලලා අතීතෙට ගිහිල්ලා හරියා දැක්ක මොකද්ද ආස්වාදේ දැන් මේක මේ මහත්යාට විතරක් නෙවෙයි මේගොල්ලෝ උනත් උරු කියනවා නේද? හොඳට ඉන්න තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් දැක්කහම මේගොල්ලෝ දැන් මෙහෙමනම් ඉතර කොහොමෙන් දැද්ද කියලා කියන්නේ නැද්ද? කියනවා. කවුරුත් හිතනවාද මේ ලස්සන පුංචි දරුවෙක් ගෑනු ළමෙක් ළමෙක් දිහා බලලා අවුරුදු 20ක විතර ළමෙක් දිහා බලලා හිතනවාද? අනේ මේ මේ කියලා තව අවුරුදු 20කින් ආච්චි කෙනෙක් කියලා හිතනවාද? එහෙම කවුරුත් හිතන්නේ නැහැ. එහෙම කවුරුත් කියන්නේ නැහැ. කිව්වේ නැත්තම් හිතන අය නෑ. මොකද පින්නතුනේ අපි පුරුදු වෙලා තියෙන්නේ ආස්වාද පැත්ත විතරයි. ආදීනෝ පැත්ත අපි දැකලම නෑ එහෙම දකින්න අපි පුරුදු වෙන්නේ නැහැ. නමුත් පින්නතුනේ මේකේ ආදීනමේ අනන්තයි අපරිමාණයි. දැන් බලන්න මේ දවස්වල අපේ ධර්ම දේශනාවලට ගියාම ඉතින් සමහර ධර්ම දේශනා සිද්ධ වන්නේ මේ අවුරුදු 20 22 විතර ළමයි. සමහර පිරිවිලමයි අයෝම පුරුෂය වගේ ෆොටෝ තියෙනවා. ඉතින් අහපුවාම මොකද උනේ ඩෙන්ගු වැටිලා. එතකොට බලන්න මේ රූපයේ ආස්වාදයේ තියෙන කාලයේම එක මధుරයකට පුළුවන් ජීවිතයක් විනාශ කරන්න. එහෙමනම් රූප කියන වචනේ තේරුම තමයි රූප තීටි රූපක්. වහාම කැඩිලා බිඳිලා විනාශ වෙලා යන නිසා තමයි මේකට රූපය කියලා කියන්නේ. එහෙමනම් මේක අපි තේරුම් ගන්න ඕනේ මේ අවබෝධය නැතුව බණක් අහලා සාදු සාදු කිව්වයි කියලා නිවන් දකින්න බෑ. හැබැයි මම මේ සාදු කියන්නේ පා කෙනෙක් නෙවෙයි කියන්නේ ධර්ම දේශනාවක් වුණාම සාදුකාර දෙන්නේ හොඳයි. ඒකත් මහානිසංස. හැබැයි යථාර්ථයට යන්න අවබෝධය අත්‍යවශ්‍යයි. එහෙනම් දැන් රූපේ ආස්වාදයක් ගන්නවා ආදීනවයක් ගන්නවා මේ සරලයි මොකක්ද? රූපේට තියෙන කැමැත්ත අයින් කරා නම් ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට පින්නතොනි වේදනාව. වේදනාවෙත් ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා විචාරයක් තියෙනවා මොකද්ද වේදනාවේ ආස්වාදය? වේදනාවේ ආස්වාදය තමයි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ධ්‍යාන පහ. පිටතුනේ ධ්‍යාන කිව්වහම බය වෙන්න එපා. දැන් මේ පින්නතුල්ලා වුණත් සීලේ පිළිපදනා උදේට හැමදාම පැයක් භාවනා කරන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාව ඒ ලබන වේදනාව, ඒ ලබන සතුට වෙන කිසිම දෙයකින් ගන්න බෑ. පින්නතුනි මේ කාම සම්පත් කියන ඒවා ඒ වාගේ පින්නතුනි කවදාවත් තෘප්තිමත් වීමක් නැහැ. ඒ නිසා තමයි මෙතන වේදනාවට බුදුරජාණන් වහන්සේ මේ කාම වස්තුන් දැම්මේ නැත්තේ. මේ කාම වස්තුන් දැම්මේ නැත්තේ මේ කාමයේ තුලින් නිවර්ණ තුලින් සැනසෙල්ලක් ලබන්න බෑ. දැන් බලන්න අපි මේ අක්ෂරෙන් කොච්චර රූප දැකලා තියෙනවා. අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ගියාම කියනවාද අනේ මම දැන් 80ක්ම රූප බලුවා දැන් ඕනේ නැහැ කියලා හිතනවාද? නෑ. තව තවත් ඕන. දිව ගන්න දිවෙන් මොන තරම් රස එක එක ධාතු විඳලා තියෙනවද? කොච්චර වයසට ගියත් දිව කියනවාද දැන් මෙච්චර කම් කෑවා දැන් ඇති කියලා කියනවා. වයෝවෘදය තමයි කියන්නේ මට රට රට කාන්ත ඕනේ කියලා. එතකොට බලන්න මේක පින්නතේ තෘප්තිමත් වෙන්නේ කවදාවත්. අන්න ඒ නිසා තමයි වේදනාවේ ආස්වාදයේ හැටියට මේ ධ්‍යාන පහ පෙන්නන්නේ. දැන් මම මේකට පින්නතුළු තව පොඩි කතාවක් කියන්නම්. ඕස්ට්‍රේලියාවේ තොරතුළේ ඉන්නවා හොඳ ස්වාමීන් වහන්සේ නමක් අපේ ලංකාවේ හොඳට අඳුරනවා. මාංශ තමයි අසාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ. මාත්‍යද ලෝකේ හරි ප්‍රසිද්ධයි. ඒ වගේම හොඳ කර්මස්ථානාචාරිවරයෙක්. උන්වහන්සේගේ බණ තම හෙව්වා. උන්වහන්සේ ධර්ම දේශනාවේදී කියන කතාවක්. බටහිර අයගේ හරීම දුර්වලයි. හරි ඕපන්. ඒගොල්ලොන්ගේ කෙලෙස්යක් ආපු ගමන් ඒගොල්ලෝ කෙලෙස් එක කියනවා. ඉතින් අපේ නාවුගේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ යටතේ බටහිර ජාතිකෝ කීපදෙනෙක් පැවිදිලා හිටියා. ඒකට කෙලෙස්යක් ආපු ගමන් කෙලින්ම ලොකු ස්වාමීන් වහන්සේ ළඟට යනවා. මට මෙහෙම හිතුණා මේකට මොකද කරන්නේ කියලා කෙලින්ම අහනවා. අපි වගේ හංගහංග ඉන්නේ නෑ. ඉතින් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ සෝනවාංශගේ මේ දේශනාවේදී කියනවා මට දිවි කාලේ ඉගෙනු ළමෙක් හිටියා. ඉගෙනු ළමයා හරි ලස්සනයි. ඒ ගැහැණු ළමයා මට හරි ආදරේ. මමත් එයාට ගොඩක් ආදරේ. ඒ ගැහැණු ළමයා නිසා මට ලොකු ආස්වාදයක් ලැබුණා. ඉතින් දැන් මම පැවිදි වෙලානේ. දැන් මම Brahmachari ජීවිතයක් ගත කරන්නේ. මම දැන් නිවරණයටපත් කරලා ධානසතේ ඉන්නවා. එතකොට මම මේ සැප දෙකම හොඳට දන්නවා. ගිහි සැපයත් මම දන්නවා. පැවිදි සැපයත් මම දන්නවා. හැබැයි අද මේ විදිහට පැවිදි සැපේ ගත්තාම මම ගිහි සැපයක් හැටියට මොකක්ද විඳලා කියන්නේ කියලා මටම ලැජ්ජයි. මේක ඇති සැපයක් නෑ. මම මේකේ දුරස්ත භාවයේ විතරක් කියන්නම්. මේකේ දුරස්ත භාවයේ පොළොවේ ඉඳලා අහස දක්වා කියලා කියනවා. එතකොට බලන්න පින්නතුනි මේ කෙලෙස් යටපත් කරලා ලබන දැනසිල්ල තරම් දැනසිල්ලක් මේ ලෝකේ තවත් නැහැ. එහෙමනම් ඒ නිසා තමයි වේදනාවේ ආස්වාදයේ හැටියට මේ සිතේ ඒකාග්‍රතාවය නිකලෙස් සිත බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙමනම් වේදනාවේ ආදීනවේ තමයි මේ වේදනාවත් හැමදාම පවතින්නේ ඒකත් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි ආදීනවේ නිස්සාරණය තමයි වේදනාවට තියෙන කැමැත්ත අයින් කරා නම් ප්‍රශ්නේ ඉවරයි. එවනම් දැන් කාල වේලාව ශීඝ්‍රයෙන් ඉඳලා යනවා. කැමැත්ත ගැන වචනයක් කියලා අපි මේ දේශනාව સમાપ્ત කරනවා. පින්නතුනි මේ ලෝකේ ධර්මම වචනේ තමයි කැමැත්ත කියන දේ. හොඳම නැති වචනය. කැමැත්ත. නමුත් අපි කැමතිම දේ මොකද්ද? කැමැත්ත කියන එක. සරියුත් මහ රහතන් වහන්සේ වදාारण මේ කැමැත්ත කියලා කියන්නේ හරියට මිත්‍ර දිවිලාවෙන් ඉන්න වදකෙක් වගේ කියනවා. කැමැත්ත කියලා කියන්නේ මොකද්ද? මිත්‍ර දිවිලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් බලන්න මේ ලෝකේ අපි හැමෝම යම්බඳු දුකක් විඳලා තියෙනවා නම් ඒ සෑම දුකක් විඳලා තියෙන කැමැත්ත මොකද කරගෙන ලෝකේ කොච්චර මිනිස්සු මරුණත් අපිට ගාණක් නැහැ නේද? අපි කැමති කෙනෙක් මරුවොත් තමයි ප්‍රශ්නේ. ලෝකේ කොච්චර බැංකු කැඩුවත් සල්ලි වරකම් කළත් අපිට ගාණක්වත් නැහැ. හැබැයි අපි කැමති ඉදිකට කාර්ය දෙයක් ගත්තොත් ඔන්න ප්‍රශ්නේ. එහෙමනම් මේ කැමැත්ත කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ කැමැත්තෙන් අපි බින්ද අල්ලගෙන ඉන්නවා. කැමැත්තෙන් දරුවා අල්ලගෙන ඉන්නවා. කැමැත්තෙන් ගේ දොර අල්ලගෙන ඉන්නවා. පින්නතුනි මැරෙන වෙලාවේ මේ ලෝභයේ තිබුණොත් කෙලින්ම පහයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේකෙන් කියන්නේ බිරිඳට සෙනෙහසෙන් සලකන්න එපා කියන එක නෙවෙයි. අපේ ලාංකීය අයිඩෙන්ටිටි ඥානවල තියෙන ප්‍රශ්නයක්ද මම දන්නේ. මොකද මේ අනවශ්‍ය බැඳීමක් තියෙනවා. දැන් බටහිර ආයතනයේ නෑ ධර්මයේ නැති වුණත් ඒක නෑ. සම්පෞගේ කාලේ අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ අත්මීසුලා ප්‍රතිකාර කරන ඇමරිකාවේ ඒ විනාවේ පිළිතුරේ අපිට ඒ අවස්ථාවල් හිටියා. ඉතින් සමහර බටහිර ජාතිකයෝ දැන් මේ හොඳටම පිළිකා. මේ පැත්තක් අයින් කරලා. නමුත් උදේ දැක්කහම good morning කියලා බොහොම hina වෙලා හවසට අපේ අවශ්‍ය ප්‍රතිචාරේ බොහොම හොඳට ඒක දක්වනවා. ලංකාවේ ඒ වෙලාවේ ඒ රෝහලේ හතර දෙනෙක් ප්‍රතිකාර ගත්තා. ලංකාවේ මිනිස්සු. මං ඉතින් ලංකාවේ ආයි කියලා ඒ අය හොයාගෙන ගිහිල්ලා පිළිත් තුනක් බලින්න හිතුවා. ඉතින් මං ඒ අය ළඟට ගියාම එක්කෙනෙක්වත් මගේ මෝන දෙය බැලුවේ නැහැ. ඔක්කොම අඬනවා. ඉතින් බලාගෙන කෙනයි අපිට මෙහෙම උනේ කියලා. ඉතින් එහෙම වෙන ශරීරයක් නේ. අර බටහිර ජාතිකයන්ට මොන ධර්මයේ නැති වුණත් ඒත් දන්නවා මේක මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. එතකොට බලන්න පින්නතුනි ඒ වගේම තමයි මේ අපේ අය මේ කැමැත්ත නිසා විහිං අපාය වැටෙන්නේ. තමා විචින්ම අපාය වැටෙනවා. මොකද මේ ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි. මේ අත්හන්න කතාඳ බඳින්න පාකල කොතනවත් ධර්මයේ තියනවද? නැහැ. ගෙවල් හදන්න එපා කියලා කියනවාද? වාහන ගන්න එපා, ළමයි හදන්න එපා කියලා කොහොමද කියනද මේකේ? නෑ. ඉන්නකොට මෙන්න මෙච්චරයි තේරුම් ගන්න ඕන. ටිකක් හැදුවට කමක් නෑ. මේක යා ලෝකයට ගෙන යන්න තරම් ලෝභයෙන් හිතේ තියාගන්න එපා. විරිදක් හිතයට කමන්නේ යාට සෙනෙහසෙන් සලකන්න ඕන. හැබැයි එයාට එයාට තියෙන බැඳීම නිසා යාට හැරගන්න බෑ. ඉතින් විරින් අපාය යන්නේ. බිරින්දෑවරු ලක්ෂ කෝටි ගාණක් හසරින්නේ. දරුවෝ ඉතින් දරුවන්ට බැඳෙනවා, ඉඩමට බැඳෙනවා. ඉතින් අපහැර ගන්න බෑ. හරියට අර හඳ ඉඳලා අඬනවා වගේ වැඩක් නෙමෙයික. හැබැයි බටහිර සුද්දන්ට මේක නෑ. සුදු අයට මේක නෑ. ඒ නිසා පින්නතුල මේක තේරුම් ගන්න තේරුම් ගත්තොත් අපිට යමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ දේශනාවේ කාන්තේම උපකාර වෙනවා. ඒ නිසා පින්වත් හැමදිනාටම යථාර්ථය කරා යන්නට මේ දේශනාවේ කාන්තේ මුත්තේජනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව කරවල පන්නිපිටියේ චිත්‍රිමාවතේ 525 දෙක බී නිවසේ පදිංචි පින්වත් අදිත්‍යප්පන් ශිරවර්ධන මහත්මයා පින්වත් අනෝමා සමුදුනේ පෙරේරා මහත්මිය විවාහ දේවිතේටපත් වෙලා වර්ෂ 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි අද මේ මහා නියමිකම සිද්ධ කරන්නේ. ඒ නිසා පිරිදනාට ආශිර්වාද කරනවා. ඉදිරි කාලේ වැඩි වැඩියෙන් මේ ධර්මයට ප්‍රවේශ වෙන්නට ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්නට හොඳට සීලවන්තව කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සෑම ලෙසකින්ම සැලසේවා කියලා සිතන ප්‍රාර්ථනා කරනවා ඒ වගේම